තෙරුවන් සරණයි ආයුබෝව වේවා කියලා සියස මාධ්‍ය කණ්ඩායම විසින් සහෘද ප්‍රේක්ෂක ඔබ සැබව අපි ආදරයෙන් පිළිගනු ලබනවා. මනුෂ්‍යත්වයේ ගරුත්වයේ උදෙසා සියස නාලිකාව මගින් සංවිධානය කරගෙන යනු ලබන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ලෙස ආරම්භ කරනු ලැබූ සුගත පද විවරණ වැඩසටහන සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ. බෞද්ධ සමාජයට බෞද්ධ සංස්කෘතියට මාණික්ක රත්නයක් බඳු වූ අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ දහම් පුස්තක දහම් ග්‍රන්ථ පිළිබඳව විවරණයක් කර ගැනීම තමයි අපගේ මූලික අරමුණ වශයෙන් සඳහන් කරන්නට යෙදෙන්නේ. මේ වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ උන්වහන්සේගේ ධර්ම ග්‍රන්ථ අප වෙත විග්‍රහ කර ගැනීමට පැහැදිලි කර ගැනීමට අනුකම්පාවෙන් වැඩමවා වදාරන්නේ උන්වහන්සේගේ ශිෂ්‍යවර භික්ෂුන් වහන්සේ නමක් වීමයි. එම නිසාම තමයි මෙම වැඩසටහනට අපි ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පද විවරණයයි නම් කරනු ලැබුවේ. ඉතින් සුපින්නතුනේ මේ වැඩසටහන් මාලාවේ රේරුකාණේ මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම ග්‍රන්ථ කීපයක් පිළිබඳව අප විවරණයන් ඉදිරිපත් කරනු ලැබුවා. අද අපි සෝදානම් වන්නේ තවත් අලුත් පරිච්ඡේදයක් නැවුම් පිටුවක් පෙරලන්නට. මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම විනිශ්චය කියන මේ දහම් පුස්තකයේ පිළිබඳවයි අද සිට අප සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ. මේ දහම් ග්‍රන්ථයේ පිළිබඳව අප වෙත විවරණයක් ලබා දීමට වෙනදා වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් සිය සමාධ්‍යායතනයේ මැදිරි සංකීර්ණේ පරිශ්‍රයට වැඩමවා වදාර කොට සිටිනවා අපගේ අනුශාසක සම්පත්දායක ස්වාමින් වහන්සේව. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ අදත් අප සමග අප කෙරෙහි අනුකම්පාවෙන් මෙදිරි සංකීර්ණයට වැඩමවා වදාරා සිටිනවා අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි මේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනේ මේ ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථයට අවතීර්ණ වීමට කලින් මා බොහෝ කැමති අපේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි අපේ ස්වාමින් වහන්සේ මේ ධර්ම විනිශ්චය කියන්නේ කුමක්ද? මේ පොතේ සඳහන් වන මූලික හරය කුමක්ද? ඔබ වහන්සේගෙන් ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසේ අපේ සුගත පද විවරණ වැඩසටහනේ නැවුම් පරිච්ඡේදයක් අපි මේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ පසුගිය සති ගණනාවක් මුළුල්ලේම අපි කතා බහ කළේ මහානායක හාමුදුරුව විසින් රචනා කරලා තියෙන වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්ථයේහි වංචක ධර්ම කොටස තමයි අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කළේ. ඉතින් අද දවසේ අපේ අරවින්ද මහත්මයා මූලික වෙලා අද පටන් මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය පිළිබඳව. එතකොට මේ ධර්ම ග්‍රන්ථය ඇත්තටම බෞද්ධ ගිහි පැවිදි සියලු දෙනාටම ඉතාමත්ම වැදගත් ධර්ම ග්‍රන්ථයක්. පෞද්ගලිකව අපේ ජීවිතය ගත්තොත් අරවින්ද මහත්මයා මූලික වශයෙන් අපට බුදුදහමේ තියෙන කියවෙන ධර්මකාරණාවල මූලික පදනම මොකක්ද කියලා පැහැදිලි කරගන්නට විශේෂයෙන් උපකාර වුණු ධර්ම ග්‍රන්ථය තමයි මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය. මොකද අපිට හුඟක් වෙලාවට දැන් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට ජීවිතේ තනින් තන තමයි යම් යම් ධර්ම කරුණු අපට හමු වෙන්නේ. ක්‍රමානුකූලව මෙන්න මෙතන ඉඳලා පටන් අරගෙන මේ විදිහෙන් ධර්මයේ කියවගෙන යන්න කියලා එහෙම ක්‍රමානුකූල මඟ පෙන්වීමක් ලැබෙන අවස්ථා ගොඩක් විරලයි. ඉතින් ඒ නිසාම තමයි හුඟක් දෙනෙකුට තියෙන ගැටලුව වෙන්නේ අර සමහර වෙලාවට හුඟක් ගැඹුරු දහම් කරුණු දැන ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒ දහම් කරුණු පිළිබඳ මූලික පදනම එහෙම නැත්නම් සරල මූලික ප්‍රවේශ කරුණු සමහරట్లాට ගිලිහිලා තියෙනවා. ඉතින් ඒවත් මෙන්න මේ මේ පැති වලින් අපි තේරුම් ගත යුතුයි කියලා පැහැදිලි කරලා නිමක් කරන්න පහසුත් නැහැ. ඉතින් රේරුකාණේ මහානායක හාමුදුරුව විසින් රචනා කරලා තියෙන බෞද්ධයාගේ අත්පොත ගත්තහම ඒ බෞද්ධයාගේ අත්පොතේ බෞද්ධයෙක් විසින් බෞද්ධ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් දැනගත යුතු පුරුදු පුහුණු කළ යුතු මූලික කාරණා ඊටාම ක්‍රමානුකූලව ගොනු කරලා තියෙනවා. ඊළඟට උන්වහන්සේගේ ශාසනාවතරණය, උපසම්පදා සීලය වගේ ග්‍රන්ථ ගත්තහම භික්ෂුවක් විසින් මූලික වශයෙන් අධ්‍යයනය කරන්න ඕන හැම අංශයක්ම එවෙන් ආවරණය කරලා තියෙනවා. අන්න ඒ වගේ මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයත් ඊටාම වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් තැන දේශනා කරපු වසර 45ක් මුළුල්ලේ උන්වහන්සේ දේශනා කළ ධර්මය, අභිධර්මය, විනය සමස්ත ත්‍රිපිටකය මුළුල්ලේම විසිරී පවතින. එතකොට සමස්ත ත්‍රිපිටකය අධ්‍යයනය කරලා ඒ පිළිබඳව පරිචයක් ඇති කර ගන්නවා කියන එක ගිහියෙකුට තබා පැවිද්දෙකුටවත් ජීවිතේ තරම්ම පහසු කාර්යයක් නෙමෙයි. කියන්නේ ඒක නොහැකි කියන බව නෙමෙයි. උත්සාහ කළ යුතුයි ඒ සඳහා සියලුම භික්ෂුන් වහන්සේලා. නමුත් මූලික වශයෙන් හැම ගිහියෙකුටම හැම පැවිද්දෙකුටම මේ පිළිබඳව පැහැදිලි පරිචයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ සියලු දෙනාටම අර ධර්මයේ පිළිබඳව මූලික පදනම මොකක්ද? අපි යම්කිසි ධර්මකාරණයක් විවරණය කරගත යුත්තේ කවර පදනමක, කවර දැක්මක ඉඳගෙනද? ඒ වගේම අපි විනයකාරණා පැහැදිලි කරගන්න ඕන මොන විදිහේ පදනමක් මත ඉඳගෙනද කියලා අවම වශයෙන් මූලික සංකල්පයක්, මූලික දැක්මක්වත් හැම කෙනෙක් සතුවම තිබිය යුතුයි. එහෙම නොතිබුණොත් අර කොච්චර ගැඹුරු දහම් කරුණු විග්‍රහ කරන්න ගියා වුණත් ඒවා පටලව ගන්න අවස්ථා තියෙනවා. දැන් අද අපි දකිනවා ගාක් වෙලාවට ඇතම් ස්වාමින්වහන්සේලා පවා සූත්‍ර පිටකයේ තියෙන යම් යම් සූත්‍ර දේශනාවන් උන්වහන්සේලා අධ්‍යයනය කරලා ඒවා පැහැදිලි කරන්න ගියාම ඒ සූත්‍ර දේශනාව හොඳට කියවලා තියෙනවා හැබැයි ඒකට පදනම් වෙන අවශේෂ තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා පැහැදිලිව කියවලා ඒ ගැන වැටහීමක් නැහැ. එහෙම වැටහීමක් නැති වෙනකොට Tamanටම ආවේනික වෙච්ච විදිහේ අර්ථකථනයක් තමයි අර සූත්‍ර දේශනාවලට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකෙන් හුඟක් දෙනා නොමග යන්නට පුළුවන්. Tamanut පටලවෙනවා, අන් අයත් පටලවෙනවා. ඉතින් ඒ නිසා ගිහි පැවිදි සෑම සියලු දෙනාම මේ ධර්මය ප්‍රගුණ කරද්දී විශේෂයෙන් අන් අයට පැහැදිලි කරලා දෙද්දී අපට හොඳ පැහැදිලි පදනමක් තියෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ යමක් දෙසුවා නම් ඒ දේශනාව කරන්නේ මොන වගේ පදනමක් මතද ඒකට හොඳ උදාහරණයක් තියෙනවා එක අවස්ථාවක චිත්ත ගෘහපතිතුමාගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා තථාගතයන් වහන්සේ දේශනා කළ ගාථාවක් පිළිබඳව. ඒකේ අර්ථය මොකද්ද කියලා. එතකොට දැන් ඒ වෙනකොට චිත්තගෘහපතිතුමා ඒ ගාතාව අහලත් නැහැ. ඊට පස්සේ චිත්තගෘහපතිතුමා අහනවා ස්වාමීනි මේක තථාගතයන් වහන්සේ දෙසූ ගාතාවක්ද කියලා මුලින්ම අහනවා. අහුවට පස්සේ වික්ෂුන් වහන්සේලා කියනවා ඔව් මේක බුදුහාමුදුරෝ දේශනා කළ ගාතාව. එහෙනම් මට මොහොතක් දෙන්න කියලා චිත්තග්‍රහපතිතුමා අර ගාතාව පිළිබඳව මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඊට පස්සේ ඕකෙන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අදහසයි දේශනා කරන්න කියලා අර්ථ විවරණයක් කරනවා. එතකොට දැන් ඒ ගාථාව පළවෙනි වතාවට තමයි චිත්තගෘහපතිතුමා අහන්නේ. ඊට ඉස්සෙල්ලා ඒක අහලත් නැහැ. ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කළ එකක්ද කියලා අහන්නේ. එතකොට බුදුහාමුදුරෝ දෙසුවා නම් ඒක භික්ෂුන් වහන්සේලා සපත කරනවා නම් ඒක බුදුහාමුදුරෝ දෙසූ ගාථාවක් කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි ඕකට අර්ථ විවරණය කරන්නේ. එතකොට දැන් අහපු නැති ගාථාවක් අහපු නැති සූත්‍ර දේශනාවක් සම්බන්ධව වුණත් චිත්තග්‍රහපතිතුමාට මූලික අදහසක් තිබුණා බුදුරජාණන් වහන්සේ මේ බඳු කාරණයක් දේශනා කරනවා නම් මෙන්න මේ වගේ පදනමකින් තමයි ඔක දේශනා කරන්නේ. ඒක ඊටාත්ම වැදගත් කාරණයක් බෞද්ධයෙකුට. ඉතින් එහෙම නොවුනහම තමයි අර විදිහට එක එක මති මතාන්තර වාද විවාද ඊළඟට සැක සංකා විවිධ දේවල් මතුවේ. ඉතින් අපේ ජීවිතේත් අපිට පැවිද්දෙක් හැටියට විශේෂයෙන් කුඩා අවදියේදී අපි පැවිදි වුණේ අවුරුදු 14 වැනි වයස් මට්ටමකදී. එතකොට එහෙම පැවිදි වෙලා මූලික වශයෙන් මේ ධර්මයේ පිළිබඳව සොයනකොට අපිට ලොකු අස්වැසිල්ලක් හොඳ ආත්ම විශ්වාසයක් ඇතිව මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉදිරියට යන්න අපිට ගොඩාක් උදව් වෙච්ච ධර්ම ග්‍රන්ථයක් තමයි මේ ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථය. ඉතින් අදටත් මම යම් කිසි ස්වාමීන් වහන්සේ නමකට හෝ එහෙම නැත්නම් ගිහි පින්වතෙකුට හෝ මේ ධර්මයේ පිළිබඳ මූලික වැටහීමක් ඇති කරගන්නට අවශ්‍යයි කියලා දැනුනොත් ඒ කියන්නේ ඒ අයට මේ මූලික වැටහීම හරියට නැහැ කියලා දැනුනොත් අපේ උපදෙස් දෙන්නේ රේරුකාණේ මහානායක හඳුරන්නේ මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය හොඳට පරිශීලනය කරන්න කියලා. මොකද මේකේ ප්‍රශ්න 100කට උත්තර තියෙන්නේ. ඒ කියන්නේ එදා සමාජයේ එක් එක්කෙනා අතර මතුවෙච්ච දහම පිළිබඳව යම් යම් ගැටලු ඊළඟට ඒවා අනුසාරයෙන් මහානායක හාමුදුරුවෝ නිර්මාණය කළ යම් යම් දහම් ගැටලු අන්න ඒ වගේ එකතු කරන ලද ගැටලු 100ක් තමයි මේ ධර්ම ග්‍රන්ථයේදී සාකච්ඡාවට බඳුන් කරන්නේ ඉතින් මහානායක හාමුදුරුවෝ බලාපොරොත්තු වෙලා තියෙනවා මේ ධර්ම ග්‍රන්ථය කියවන අය නැවත ඉදිරිපත් කරන ප්‍රශ්න එකතු කරලා මේක දෙවැනි කොටසකුත් නිර්මාණය කරන්න නමුත් උන්වහන්සේට ඒක කරගන්නට අවකාශයක් ලැබුණේ නැහැ එතකොට මූලික වශයෙන් ප්‍රශ්න 100ක් තමයි විවරණය කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න 100 අතර ධර්ම කරුණු විවරණය කරන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අභිධර්ම කාරණා විවරණය කරන ප්‍රශ්න තියෙනවා. ඊළඟට විනය කාරණා විවරණය කරන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඒ සමස්ත ඇසුරෙන් කාලයාගේ ඇවෑමෙන් බෞද්ධ සංස්කෘතියක් කියලා ගොඩනගෙනවනේ අරවින්ද මහත්මයා. දැන් සමාජයේ තියෙන යම් යම් හරපද්ධතීන් දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමේදී මහජනයා විසින් ගොඩනගා ගන්නවා යම්කිසි වැඩපිළිවෙල. එහෙම. එතකොට මේ වැඩපිළිවෙල තමයි අපි සංස්කෘතිය හැටියට පවත්වාගෙන යන්නේ. එතකොට මේ බුදුදහම ධර්මයේ පවතින ගැඹුරු කරුණු ඒවා හා සම්බන්ධ ආචාර ධර්ම ඒවා පිළිබඳ හරපද්ධතීන් දිගු කලක් සමාජය තුල පවත්වාගෙන යන්නට ගොඩනගාගත්තු සංස්කෘතිය තමයි බෞද්ධ සංස්කෘතිය. එහෙම නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරය කියලා අපි හඳුනාගන්නේ. එතකොට අන්නේ බෞද්ධ සංස්කෘතිය සම්බන්ධව වර්තමානයේ බොහෝ දෙනාට මතුවෙන හුඟක් ගැටලු නායක හඳුරෝ ප්‍රශ්න හැටියට මතු කරලා එතනදී සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථය ගිහි පැවිදි සියලුම දෙනාට දහමේ මූලික කරුණු පිළිබඳව දැන ඉගෙන ගන්නටත් ඒ වගේම ඒ ධර්මය සම්බන්ධව ගොඩනැගිලා තියෙන බෞද්ධ සංස්කෘතිය සම්බන්ධව තියෙන විවිධාකාර ගැටලු निराකරණය කරගන්නට ඒ වගේම රත්නත්‍රය පිළිබඳව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව විවිධ අය මතු කරන සැකසංකා ඒ වගේම අපිව අස්ථාවර කරන්නට එක එක්කෙනා දරන ප්‍රයත්නයන් ඒ වගේම ඒ අයට වැටහෙන්නේ නැතිකම නිසා ඒ අය මතු කරන යම් යම් ප්‍රශ්න. ඒ වගේම ධර්මයේ විනය විකෘති කරන්න උත්සාහවත් වෙන පිරිස් විසින් මතු කරන ප්‍රශ්න. මෙන්න මේ වගේ විවිධ පැතිවලට නායක හඳුරෝ අවධානය යොමු කරමින් තමයි මේ ධර්ම ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි උන්වහන්සේ හැඳින්වීමේදී පැහැදිලි කරන අරවින්ද මහත්මයා මේ නායක හඳුරෝ මොකක් නිසාද මේ ග්‍රන්ථය සම්පාදනය කරන්න පෙළඹුණේ කියලා උන්වහන්සේ දක්වනවා ඤෙය්‍ය සාගර පාරගතෝ මහා කරුණිකෝ අප භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ කර්මය පුනරුත්පත්තිය ත්‍රිලක්ෂණය පංචස්කන්ධය ද්වාදශායතන ධාතු අටලොස ඉන්ද්‍රිය දෙවිස්ස ප්‍රතීත්‍ය සමුත්පාදය චතුරාර්ය සත්‍ය අනාදී ධර්ම සමූහය අතිශයින් ගැඹුරුද සියුම්ද වන්නේ. උන්වහන්සේ විසින් දේශිත සූත්‍රාභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මයේහිද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍රශ්න ඇතිවන්නේ. බුදුදහම කිලිටි කරනු කැමැති බෞද්ධයන්ට පහර දෙනු කැමැති සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමැති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සඳහා උපදවන බොහෝ ප්‍රශ්නද ඇත්තේය. දැන් මේ මේක ඉතාමත්ම වැදගත් වෙනවා. අරවින්ද මහත්තයා මොකද දැන් සමහර කෙනෙක් ප්‍රශ්න මතු කරනවා ඇත්තටම කාරණේ වැටහෙන්නේ නැතිකම නොදැනුවත්කම නොදැනුවත්කම නිසා ඒගොල්ලන්ට දැනගැනීමේ අවශ්‍යතාවය තව සමහරුන්ට ඕනකම තියෙන්නේ නුඹලා ඉන්න තැන නිවැරදි තැනක් නෙමෙයි නිකන් මුලා වෙලා ඉන්නේ කියලා බෞද්ධයන්ව හැල්ලුවට ලක් කරනවා. එතකොට ඒ වගේ වර්තමානයේ වෙනකොට හුඟක් ඔය निराගමික කණ්ඩායම් ඇති වෙලා තියෙනවා. ඒ වගේ අයගේ හුඟක් බලාපොරොත්තු වෙන්නේ අපි අපි නිවැරදි තැනක ඉන්නෝ නුඹලා නිකම් මේ එක එක මතවාදවල එල්බගෙන භක්තිමත්ව ਵਿਚාරයක් නැතුව ඉන්නේ බොහොම ප්‍රාථමික තැනක කියලා අර යම්කිසි දහමක් ඇසුරු කරගෙන යම් ප්‍රතිපත්තියක ඉන්න මිනිස්සු විවේචනය කරලා හැල්ලුවට ලක් කරන්න උත්සාහමයි. අවසර අපේ ස්වාමීන් ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙන ඔවුන්ගේ මාවතට ඒ දහම් මාර්ගයේ ගමන් කරන අයව ඇදලා ගන්න. ඇදලා ගන්න. ඒතකොට ඇදලා ගන්න පහසු වෙන්නේ අරගොල්ලෝ අස්ථාවර කළොත් පමණයි. එහෙමයි අපේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ස්ථාවරේ බිඳින්න. ඊළඟට තව සමහරුන්ට ඕනකම තියෙනවා මේ ධර්ම කාරණා විකෘති කරලා සම්පූර්ණ මේ බෞද්ධ පදනම විනාශ කරන්නේ. ඉතින් මේ වගේ බලවේග හැම කල්හිම ලංකාවෙත් ඒ වගේම ලංකාවෙන් පරිබාහිරවත් ගොඩ නැගිලා තියෙනවා බුදුදහම විනාශ කිරීම සඳහා. ඉතින් අන්න ඒ වගේ කණ්ඩායම් විසින් නොඑක්වර මතු කරන ප්‍රශ්න තියෙනවා. දැන් රේරුකාණේ මහානායක හාමුදුරුවෝ වැඩ සිටි සමයේ තමයි ওই විනයවර්ධන කණ්ඩායම කියලා හැම කණ්ඩායමක් නිර්මාණය වෙලා තිබුණේ. එතකොට ඒගොල්ලෝ නිරන්තරයෙන් අර බෞද්ධ ජනතාව අස්ථාවර කරන්නට සැක උපදවන්නට විවිධ ප්‍රශ්න මතු කරනවා. ඉතින් අන්න ඒ වගේ ඒ කාලවකවානුවේ මතුවෙච්ච විවිධාකාර ගැටලු නිසා තමයි නායක හාමුදුරුවෝ මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කරන්නට යොමු වෙන්නේ. එතකොට උන්වහන්සේ සිහිපත් කරනවා බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින Taman දැන ඇති යම්කිසි සුළු දෙයකින් හිස ඉදිමී ඇති ඇතමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදී පින්කම් කරන හැකි පමණින් ಗುಣදහම් පුරන සදහැවත් බෞද්ධයන්ටත් පහර පිණිස උපදවන බොහෝ ප්‍රශ්නද ඇත්තේ. භික්ෂූන් වහන්සේට හා සදහැවත් බෞද්ධයනට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියා ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ඔවුන්ට මහත් සැනසෙල්ලක් වන්නේ. බුරුමේ විසූ ධර්මදරයන් වහන්සේලා විසින් Taman වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම් වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුළත්ව ඇත්තේ. ඒ ගණයට අයත් ධර්ම ග්‍රන්ථ අපේ සාහිත්‍යයේ සුලබ නැත. අප රටේද එබඳු දහම් පොත් ඇති කිරීමට මුලපිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නැමැති මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. එතකොට මේ මේ ධර්ම ග්‍රන්ථය ලියන්න උන්වහන්සේ පෙළඹුණේ මේ අදහසින් කියන එක. ඊට පස්සේ උන්වහන්සේ සිහිපත් කරනවා අපේ දහම් පොත් කියවන ඇතැම් ගිහි පැවිදි පින්නතුන් විසින් අපෙන් අසන ලද්දා වූද <laughs> තැන් තැන්වලදී අන්යන් කතා කරනු ඇසුණා වූද ධර්ම ප්‍රශ්න වලින් තෝරාගත්තා වූද බොහෝ දෙන වරදවා තේරුම්ගෙන ඇති ඇතැම් කරුණු රටට පහදා පිණිස අප විසින්ම මතුකොට යොදන ලද්දා වූද ප්‍රශ්න 100කට පිළිතුරු ධර්ම විනිශ්චය මේ ප්‍රථම භාගයේ ඇතුළු කොට ඇත්තේ. එතකොට දැන් අර විදිහට ධර්මයේ විකෘති කරන්න, විනාශ කරන්න, සැක උපදවන්න, පහර ගහන්න, එහෙම ප්‍රශ්න මතු කරන අය විසින් මතු කරන ප්‍රශ්නත් සැලකිල්ලට අරගෙන හැබෑවටම ධර්මයේ තේරුම් ගැනීමේ අවශ්‍යතාවයේ ඇතුව තන තන මතු කරන ප්‍රශ්නත් පාදක කොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ගැඹුරු ධර්ම විනය අභිධර්ම කාරණාවල දුරවබෝධ තැන් පැහැදිලි කරන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මතු කළොත් හොඳයි කියලා හැඟෙන තැන්වල නායක හාමුදුරුවෝ විසින්ම ප්‍රශ්න මතු කරලා අන්න ඒ විදිහට ගොනු කරන ලද ප්‍රශ්න 100කට පිළිතුරු සැපයින් වශයෙන් තමයි එහෙම නැත්නම් ධර්මයේ මූලික පදනම පැහැදිලි කරමින් තමයි මහානායක හාමුදුරුවෝ මේ ධර්ම විශ්චය ග්‍රන්ථය සම්පාදනය කරලා තියෙන්නේ. එහෙමයි. අපිට මේ කතාව සාකච්ඡාව ගෙනියනකොට මගේ මනසට ආව දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උන්වහන්සේ යටතේ හැදී වැඩි උන්වහන්සේගේ මේ ධහම ඉගෙනගෙන උන්වහන්සේගෙන් ධහම ප්‍රගුණ කරමින් ඔබ වහන්සේට ඒ අත්දැකීමක් තියෙනවා සහ ඒ ඥානයක් තියෙනවා ඒක ඇත්තටම අපේ බෞද්ධ සමස්ත සමාජයේටම ඉතාමත් වටින කාරණාවක් අවසර අපේ ස්වාමීන් වහන්සේ අපි මේ ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථයට යොමු වෙනකොට අපේ නායක හාමුදුරුවෝ මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධ ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා හදලා උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්න කියලා තියෙනවද දේශනා කරලා තියෙනවද ඔව් දැන් ওই ප්‍රශ්නේ ඇත්තටම විවිධ පැතිවලින් අරවින්ද මහත්මයා වර්තමානයේත් මතුවෙන කාරණා. එහෙමයි. ඒ කියන්නේ දැන් නායක හාමුදුරුවෝ ওই ප්‍රශ්නේ මතු කරන්නේ එදා සමාජයේ බොහෝ දෙනා මතු කරපු විදිහට. ඉතින් අද සමාජයේ ඕක ඔය විදිහෙන්මත් මතුවෙනවා ඒ වගේම තව වෙනත් මුහුණුවර වලිනුත් මතුවෙනවා දැන් මේ මෑතකදී එක පාසලක දරුවන් තරුණ දරුවන් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් ඒ ගුරුතුමියක් අපට යොමු කළා එතුමිය අපෙන් ඇහුවා හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ට සැලකිය යුතුයි කියලා නියම කරලා තියෙනවා ඊට පස්සේ මම කිව්වා බුදුරජාණන් වහන්සේ කොතනකවත් නියම කිරීම කරලා කරන්නේ නැහැ. බුදු කෙනෙක් දේශනා කරන්නේ හේතුව ඵලය, කර්මය, කර්ම විපාකය මේ විදිහට පටිච්ච සමුප්පාදය පදනම් කොටගෙන දහමක් දේශනා කිරීමයි තථාගතයන් වහන්සේ කරන්නේ. දැන් අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් මෙතන නායක හාමුදුරුවෝ සඳහන් කරලා තිනවා මේට දිය යුතු කෙටිම පිළිතුර නම් එවන් නියමයක් තථාගතයන් වහන්සේ විසින් නොකරන ලද්දේ. එතකොට එකපාරම කෙනෙක් කියනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔව් වඳින්න කියලා නෑ. වඳින්න කියලා නෑ. එතකොට එහෙම පැනවීමක් කරලා නැහැ. එහෙනම් අපි ඇයි වඳින්නේ? ඇයි වඳින්නේ කියන ප්‍රශ්නේ. ඉතින් එතකොට දැන් අර අර දරුවෝ ටිකත් මතු කරලා තිබුණේ ওই කාරණේ තමයි වෙනත් පැත්ත. එතකොට අම්මා තාත්තට සලකන්න කියලා බුදුහාමුදුරුවෝ එහෙම නියමයක් කරලා නැහැ. එහෙමනම් ඉතින් අපිට සලකන්නත් පුළුවන් නොසලකා ඉන්නත් පුළුවන්. ඒක ඒක ගැටලුවක් නෑ. ඒක තමන්ගේ කාර්යය. එතකොට දැන් තර්කයක් හැටියට ගත්තහම ඒ තර්කය අපිට වැරදි කියලා කියන්න බෑ. එහෙම. මොකද එහෙම අනිවාර්යෙන් මේක කළ යුතුයි කියලා එහෙම නීතියක් දාලා නැති නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල දක්වනෝ මව්පියන්ට සැලකීමේ වටිනාකම. එතකොට මංගල සූත්‍රය ගත්තහම මාතා පිතූ ප ဋ ාණ. ඊළඟට වසල සූත්‍රය ගත්තාම හැකියාව තිබියදී යම් කිසි කෙනෙක් මව්පියන්ට නොසලකා හරිනවා නම් වසලේ කියනවා. පරාභව සූත්‍රයේදී දක්වනවා මව්පියන්ට නොසලකීම පරාභවයට පිරිහීමට කාරණා. ඒ ඔය අපේ ස්වාමිනාස ඔය සමස්තේම කැටි කරලා ඔය මහා මංගල සූත්‍රයේ තියෙන පූජාති පූජනීයානම් ඒතම් මංගලම උත්තමං පිදීම. ඉතින් දැන් මේ වගේ කරුණු බොහෝමයක් ධර්මයේ තිබියදී තමයි දැන් අර තරුණ දරුවෝ ප්‍රශ්න කරන්නේ බුදුහාමුදුරුවෝ මව්පියන්ට සලකන්න කියලා නියම කරලා නැහැ. එහෙමනම් අපේ නොසලකා හැරියයි කියලා ප්‍රශ්නයක් නැහැ. අවසර අපේ ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම පැනයක් නගිනවා. එතකොට මේ දරුවෝ මේ ධහමේ එක වචනයක නේද මේ එලිලා ඉන්නේ. ඇත්තටම වචනයක වගේම අරවින්ද මහත්මයා දැන් මේ වර්තමාන සමාජයේ යමින් පවතින්නේ අර ගුණය ප්‍රතිපදාව ස්වයං ශික්ෂණය ඒවට නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ දැන් තමන් උනත් සංවර වෙන්නේ නීතියක් දාලා තියනවා නම් විතරයි. එතකොට ඔක්කොම දැන් මේ හිමිකම්, යුතුයකම්, වගකීම් මේවා ඔක්කොම අද පාදක වෙමින් පවතින නීතියමයි. එතකොට නීතිගරුක සමාජයක් කියන එක හොඳ තත්වයක් තමයි. හැබැයි මේ දහම ක්‍රියාත්මක කරන්නේ නීතිය මත නෙමෙයි. මොකද නීතියෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ බලහත්කාරයෙන් යම්කිසි පුද්ගලයෙක් අනුගත කිරීම පමණයි. එතකොට ඊට වඩා ප්‍රශස්ත මට්ටම තමයි සමාජයක් සකසන්න යම්කිසි ස්වයං ශික්ෂණයක් තුළ ඇති කරගන්නා වූ සංයමය, দমনය. ඒතර ඒක තමයි ධර්මයෙන් අපේක්ෂා කරන්නේ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඤ්ඤවතෝ අයං ධම්මෝ, නායං ධම්මෝ දුප්පඤ්ඤාස. මේ ධහම ප්‍රඥාව ඇති අයටයි. ප්‍රඥාව තියෙන කෙනෙකුට තමයි හේතුඵල වශයෙන් කර්මයේ කර්ම විපාකයේ වශයෙන් මේ තමන් කරන කියන දේවල් වල ප්‍රතිඵලය තමන් වෙතයි පැමිණෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න පහසු ඒ අවබෝධය නැති කෙනෙකුට තමයි අපිට නීතියක් ඕන දැන් සමාජය තුල මනුස්ස සංහතිය ආරම්භ වෙච්ච මුල් අවදියේ පටන්ම මිනිස්සයා සංවර උනේ ඒ විදිහට ස්වයං ප්‍රතිපත්තියක් මත. ඊට පස්සේ ස්වයං ප්‍රතිපත්තිය තුලින් මිනිසුන් ගිලිහෙන්න ගිලිහෙන්න තමයි ඒ අයට නීති පනවලා රජෙක්පත් කරන්නට ඕන උනේ. දැන් චක්කවර්ති සිංහනාද සූත්‍රය එතකොට විශේෂයෙන් අග්ගඤ්ඤ සූත්‍රය මේ කාරණා පැහැදිලි කරන්නේ. එතකොට දැන් වර්තමානයේ වෙනකොට ඒවැ උච්චතම අවස්ථාවකට ඇවිදින් තියෙනවා. හැමදෙනාම නීති දාලා තමයි සංවර කරන්නේ. ඒකට හේතුව මොකද? අර ස්වයං සංයමයක්, ස්වයං දමනයක්, ස්වයං ශික්ෂණයක් ස්වයං ගුණාත්මක බවක් Taman තුලින් මතු කරගන්න තරම් එහෙම දැක්මක් එහෙම දැමුණු බවක් ඇති පුද්ගලයෝ සමාජයේ අඩුයි. ඒකෙන් අදහස් කරන්නේ එහෙමයි නැහැ කියන එක නෙමෙයි. අදටත් ඒ වගේ අය සමාජයේ ඕන තරම් ඉන්නවා. කරුණු හරියට වටහාගෙන Taman යම්කිසි ප්‍රතිපත්තියක පිහිටා ඉන්නවා. නමුත් වැඩි හරියක් අද මේ දැනුගත්කමත් එක්කලා විශේෂයෙන් තර්කයක් එක්කලා තර්ක ඥානයත් එක්කලා අද යමින් පවතින්නේ වාද විවාද කරන තර්ක කරන නීතියෙන් හික්ම විය යුතු තැනකට. එතකොට අවසානයේ මිනිසුන්ගේ අර ගුණය කියන එක සත්පුරුෂකම කියන එක නැති වෙලා ගිහිල්ලා සදාචාරයට පවා ගුණයට පවා නීති දාන්න වෙන තැනකට ඇවිත් තියෙනවා. ඉතින් අන්න ඒ බඳු සමාජයකින් තමයි අපිට මෙහෙම ප්‍රශ්න මතුවෙන්නේ. බුදුහාමුදුරන්ට වඳින්න කියලා එහෙම නියම කරලා තියෙනවා. පනවල. එතකොට බුදුහාමුදුරු එහෙම නීතියක් දාලා නැත්නම් අපි වඳින්න ඕනේ නැහැ. වැන්දෙන එතකොට කමක් නැහැ. එතකොට බුදුන් වඳිනවා කියන එකේ අර්ථය මොකද්ද? මොකටද ඒක කරන්නේ කියන සංඥා මාත්‍රයක්වත් මනසේ ඇත්තේ නැහැ. ඒ බඳු කෙනෙකුගෙන් තමයි මෙහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ. නීතියම පමණක් ඇතිද අපිට මේ සංසාර චක්‍රයෙන් ඈතර වෙන්නට? අපි ඉක්මනින් මේ ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වෙලා අපේ ස්වාමින් වහන්සේ ඉතාමත් හරවත් සාකච්ඡාවක මේ ගමන ගෙනියමින් සිටින්නේ. මදක් රැඳින් අපි ඉක්මනින් මෙනවා. අප නැවතත් සම්බන්ධ වන්නේ සුගත පද විවරණ වැඩසටහන සමගයි. අපේ ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරමින් හිටියා මේ නීතියෙන් හැමදේම කරන්න පුළුවන්ද? අපේ ස්වාමින් වහන්සේ නීතිය පමණක් ප්‍රමාණවත්ද සත්වයකට මේ සසරෙන් ගමන් කරන්නට? ඇත්තටම අරවින්ද මහත්මයා දැන් නීතිය කියන එක අවසාන ශික්ෂණ ක්‍රමය. මේ සමාජය තුල යම්කිසි සංවරයක්, ශික්ෂණයක් ඇති කරන මිනුම් දඬු තුනක් තියෙනවා. පළවෙනි මින්ම තමයි විශ්ව ධර්මතාවය. විශ්ව ධර්ම න්‍යාය. ඒ කියන්නේ හේතුඵලය මූලික කොටගත්තු මූලික ධර්ම න්‍යාය යම් කිසි කෙනෙක් හඳුනා ගත්තොත් ඒ තනත්තා ඒ විශ්ව ධර්මයට අනුගතව තම තමන්ගේ භූමිකාවට අදාළව තමන්ගේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා තීරණය කරගන්න. ඒක තමයි ප්‍රසස්තම ක්‍රමය. දෙවැනි අවස්ථාව තමයි තමන්ගේ භූමිකාවට අදාළව තමන්ගේ පෞද්ගලික ප්‍රඥප්තිය. තුන්වෙනි අවස්ථාව තමයි සමාජ සම්මුතිය ලෝක නීතිය. එතකොට ඔන්න ඔය කාරණා තුනෙන් තමයි සමාජයක් තුළ යම්කිසි සංයමයක්, දමනයක්, සදාචාරයක්, ශික්ෂණයක් කියන එක ගොඩනැගෙන්නේ. එතකොට එහි පළමු අවස්ථාව තමයි වඩාත්ම ප්‍රසස්ත අවස්ථාව. ඒ කියන්නේ ඒක සමස්ත විශ්වයටම සාධාරණ වූ સિદ્ધාන්තයක්. ඒ තමයි හේතුඵල સિદ્ધාන්තය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සතෙක් මරණ එක හරිද වැරදිද කියන එක යම් යම් ආගමික සම්ප්‍රදායන් තුල එක එක විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම සමාජය තුල එක් එක්කෙනා එක එක විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. එක එක රටවල් වල නීති රීති එක එක විදිහට සම්පාදනය වෙන්න පුළුවන්. අපි දැන් ගත්තොත් අපි හිතමු සතෙක් මැරීම සුදුසුද කියලා අහන ප්‍රශ්නෙට යම් ආගමික කොටස් වල තියෙනවා සතුන් මරන්න එපා. හැබැයි ආහාරය පිණිස සතෙකු මරා ගැනීම වරදක් නෙමෙයි. එප නැත්තම් දෙවියන් වහන්සේට පූජා කිරීමක් වශයෙන් සතෙකු මැරීම වරදක් නෙමෙයි. එහෙම සංකල්ප තියෙන්න පුළුවන්. ඊළඟට රටේ නීතිය ගත්තන් පස්සේ දරුවෙක් අංග විකෘති විදිහට නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ දරුවා අහෝසි කරන්නට මව්පියන්ට අයිතිය තියෙනවා. මව්පියන්ගේ කැමැත්ත ඒකට ලැබෙනවා නම් වෛද්‍යවරයාට පුළුවන් ඒ දරුවා අහෝසි කරන්න. එතකොට අන්න ඒ වගේ නීති හදාගෙන තියෙනවා. දැන් නීතිය කොහොම හදාගත්තවද? ඊළඟට දැන් අපි හිතමු හොඳටම රෝගී වෙලා දුර්වල මට්ටමින් පීඩා විඳින කෙනෙක් ඒ තැනත්තාම කියනවා නම් මගේ ජීවිතේ දැන් මට අවශ්‍ය නැහැ කියලා. එතකොට බාරකරුවන්ට පුළුවන් ඔහුට යම්කිසි වේදනානාශකයක් දීලා විසඤ්ඤ කරලා ජීවිතය අහෝසි වෙන තැනට කටයුතු කරන්න කියලා සෞඛ්‍ය රීති මත යම් යම් රටවල සම්මුති සම්මත කරගෙන තියෙනවා. දැන් එතකොට දැන් මේ සම්මුතීන් මත බැලුවෙන් පස්සේ මිනිහෙක් මරන්නට වුණත් සතෙක් මරන්නට වුණත් යම් සමාජ සම්මුතියක් හදාගෙන තියෙනවා. එහෙම හදාගත්තයි කියලා විශ්ව ධර්මයට අනුව ඒක નિවරදි කියලා කියන්න පුළුවන් කමක් යම් සතෙකුට ආයුෂ තිබියදී කර්ම ශක්තිය තිබියදී තව ජීවත් වෙන්න මොහොතක් හෝ ඉතිරිව තිබියදී අපේ මැදිහත් වීමෙන් ඒ සතාගේ ප්‍රාණය නිරුද්ධ කරනවා නම් ඒක හේතුඵල ධර්ම න්‍යාය මත අනිවාර්යයෙන්ම සසර ගමනේ අපට අකල් මරණය ගෙන දෙන කාරණයක් වෙනවා. එහෙම. ඒතකොට ඒක ලෝක ධර්මයට පටහැනි. ඒතකොට මේ පටහැනි බව තීරණය වෙන්නේ ආගමික සම්මුතිය මත නෙමෙයි. සමාජ සම්මුතිය මත නෙමෙයි. ලෝක සම්මුතිය මත නෙමෙයි. Tamange පෞද්ගලික රුචි අරුචිකම ඕනෑපාකම් මත නෙමෙයි. විශ්ව ධර්ම න්‍යාය වූ හේතුඵල ධර්මතාවය. එතකොට මේක තමයි සමස්ත විශ්වය තුල හොඳ නරක කල යුත්ත නොකල යුත්ත යහපත අයහපත සදාචාරය දුරාචාරය දහම අදහම තීරණය කරන ප්‍රධාන මිම්ම. ඔය මිම්ම වටහා ගන්නට නම් ප්‍රඥාවන්ත වෙන්නට ඕන. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පඤ්ඤවතෝ භික්කවේ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස. මේ ධහම ප්‍රඥාවන්තයින්ට. ඒතර ප්‍රඥාව තියෙන කෙනාට මේක වටහාගෙන විශ්ව ධර්ම න්‍යාය මත ධර්මානුධර්ම ප්‍රතිපන්නව කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒ ඥාණය, ඒ ප්‍රඥාව අවදි වෙලා නැති කෙනාට ඊළඟට අර පෞද්ගලික සම්මුති, භූමිකා ඊළඟට තමන්ගේ අදිෂ්ඨාන ප්‍රතිපදාවන් අන්න ඒවා තමයි ඊළඟට ඒතනත්තාට තමන්ගේ සංයමය සඳහා උපකාර වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ගත්තහම දැන් අපි හිතමු මම පැවිද්දෙක් හැටියට, ඔබතුමා ගිහියෙක් හැටියට. එතකොට ඔබතුමා ගිහියෙක් හැටියට කටයුතු කරන විදිහට මට පැවිද්දෙක් හැටියට කටයුතු කරන්න බෑ. ඇයි මම පැවිද්දා කියන භූමිකාවට මං ඇතුල් වෙලා තියෙනවා. ඒ රාමුව තුල මට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඊළඟට මවක් හැටියට, පියෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට, පාලකයෙක් හැටියට මේ එක එක්කෙනාගේ භූමිකාවලට අදාළ සමාජ සම්මුතියත් එක්කලා ඒතනත්තාට අනිවාර්යෙන් අනුගමනය කළ යුතු වගකීම් යුතුයකම් කොටසක් තියෙනවා. එතකොට විශ්ව ධර්මතාවයේ වටහා ගන්නට තරම් ශක්තියක් තිබුණත් නැතත් මට සිද්ධ වෙනවා මම පැවිද්දෙක් හැටියට පෙනී සිටින නිසා අන් අය විසින් මට පැවිද්දෙක් හැටියට ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කරන නිසා පැවිද්දෙකුගේ භූමිකාව තුළ පුළුවන් වුණත් බැරි වුණත් අමාරුවෙන් හරි මම පිළිහිටලා කටයුතු කරන්න සිද්ධ වෙනවා එතකොට ඒක තමයි අර පෞද්ගලික ප්‍රතිපදාව කියලා කියන්නේ. පෞද්ගලික ප්‍රතිපදාව, පෞද්ගලික අදිෂ්ඨානය, තමන්ගේ පෞද්ගලික භූමිකාව ඒවා. එතකොට දැන් මේ කොටසටම තමයි ඇතුළත් වෙන්නේ අපි හිතමු දැන් අරවින්ද මහත්මයා ගිහියෙක් හැටියට හවසට ආහාර ටිකක් ගැනීම වරදක් නෙමෙයි. හැබැයි පොය දවසට සිල් සමාදන් වෙලා අදිෂ්ඨානයක් කරගන්නවා මම අද විකාල භෝජනේ වලකිනවා කියලා. එතකොට වලකිනවා කියලා අදිෂ්ඨාන කරගත්තාම එදා දවසේ නොකල්හි ආහාරයක් ගන්නවා නම් ඒක වරදක්. එතකොට වෙනදට ඉර හැරිලා ගියාම ආහාර ගත්තයි කියලා ඒක වැරද්දක් නෙමෙයි. හැබැයි එදාට ඔබතුමා වැරද්දක් කරනවා. ඒ වැරද්ද වෙන්නේ රටේ නීතිය මත නෙමෙයි. කවුරුවක් කියන නිසා නෙමෙයි. ආගමික සම්මුති මත නෙමෙයි. Taman අදිෂ්ඨාන කරගත්ත අද දවස ඇතුළත මම ඉර හැරුණට පස්සේ ආහාර ගන්න නැහැ කියලා. එතකොට ඒ Taman විසින් සමාදන් වුණු සීලය, Tamanගේ අදිෂ්ඨානය, Tamanගේ ප්‍රඥප්තිය මත තමන් ඒක ඉක්මවා යාම වරදක් වෙනවා. එතකොට ඔක තමයි දෙවැනි අවස්ථාව. පළවෙනි අවස්ථාව විශ්ව ධර්ම න්‍යාය, දෙවැනි අවස්ථාව තමයි ඔය කියන ලෝක මේ තමන්ගේ පුද්ගලික අදිෂ්ඨානය හෝ භූමිකාව. එතකොට ඔය අවස්ථා දෙකෙන්ම රැකෙන්න බැරි පුද්ගලයාට තමයි ඊට පස්සේ නීතිය කියන එක සම්මත කරගන්නේ. එතකොට ඔහු ඒ අදාළ සදාචාර සීමාවන් තුල නොසිටියොත් තමන්ගේ වගකීම් යුතුයකම් ඉටු නොකළොත් ඒ අදාළ ධර්මතාවයන් තුල නොපිළිපැද්දොත් ඒතනත්තා දඬුවම් ලැබිය යුතු වරදක් කරන කෙනෙක්. එතකොට ඔහුගේ වරද විනිශ්චය කරලා ඔහුට දඬුවම් කරන්නට ක්‍රමවේදයක් හදනවා. ඒවා සඳහා ගොඩනගා ගන්නා සම්මුති ටික තමයි අපි නීති හැටියට හඳුනාගන්නේ. එතකොට නීතියක් සමාජගත වෙන්නේ අරවින්ද මහත්මයා ඉතාමත්ම දුර්වල මට්ටමේ ජන කොටාසයක් හික්මවන්නට. ඒ කියන්නේ ඒ තැනත්තාට ප්‍රඥාවෙන් හික්මෙන්නට ශක්තියකුත් නැහැ. ඒ වගේම තමන්ගේ භූමිකාව මත සමාජ සම්මුතිය මත සදාචාරය මත රැකෙන්නට තරම් හයියකුත් නැහැ. ඊටාම ප්‍රාථමික මට්ටමට පිරිහුණු සමාජයකට තමයි හැමතිස්සෙම නීති රීති කියන ඒවා අවශ්‍ය වෙන්නේ. ඉතින් අද සමාජයේ හුඟක් දෙන අපට පේනවා ඒ නීතිය තමයි ලොකු කරගෙන ඒක තමයි එහෙම දුරෙන් තියාගෙන ඉස්සරහින්ම තියාගෙන. ඉතින් ඒකේ තේරුම අපිට අනිත් පැත්තෙන් බැලුවාම ඒ ඇයිට අර තමන්ගේ පුද්ගලික අදිෂ්ඨානයක් මත කටයුතු කරන්න හයියන ඒගොල්ලන්ට තමන්ගේ භූමිකාවේ වගකීම් යුතුයකම් හරියට හඳුනාගෙන කටයුතු කරන්න හයියන ඒ වගේම විශ්ව ධර්ම න්‍යාය පිළිබඳ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන සසරක් ගැන හිතලා කටයුතු කරන්න මොනම නිනව්වක්වත් නැහැ. ඒගොල්ලෝ අර අනිත් අය විසින් පනවලා තියෙන බලහත්කාරයෙන් ගොඩනගලා තියෙන නීතියක් මත එල්බගෙන කටයුතු කරන්න උත්සාහ. ඉතින් අද මේ බුද්ධ පූජාවට වෙමින් පවතින්නේ ඔය වගේ තත්ත්වයක්. ඔබ වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ හොඳ මාවතකට මේ සාකච්ඡාව ප්‍රවිෂ්ඨ කරේ. දැන් එතකොට අපේ ස්වාමීන් වහන්සේ ওই නීතිය මත පදනම් වන්නේ තාම දුර්වල මනුෂ්‍ය කොට්ටාසය. දුර්වලම කොට්ටාස. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඕක නොදැන ඒ කියන්නේ මේ ධහම නොදැන අත්දැකීමක් නැති පුද්ගලයෝ ඉන්නවා ওই තැනට. තව කණ්ඩායමක් ඉන්න අපේ ස්වාමීන් වහන්සේ මේ සමාජයේ තමන් විසින් ඒ කණ්ඩායම එකතු වෙලා පහත් තැනට ඇදලා දාන්න ඕන කන්ටේ. මේකේ තියෙන ගුණය, මේකේ තියෙන මේ වටිනාකම මකවන්න කැමති කඩයක්. ඒ කණ්ඩායම ගෙනියන්නෙත් අපේ ස්වාමීන් වහන්සේ ඔය වගේම ක්‍රියාවක් නේද? ඔව් දැන් මොකද සමාජයක් අර විදිහට සබුද්ධික වුණොත් ඒ කියන්නේ ප්‍රඥාව අවදි කරගත්තොත් ඒගොල්ලෝ තම තමන්ට ඕන ඕන විදිහට අන් අයට හසුරවන්න බෑ. මොකද ඒගොල්ලෝ මේ කවුරුවක් කියන විදිහට වැඩ කරන්න සූදානම් නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම උත්සාහ කරන්නේ ස්වයංව කල්පනා කරලා බුද්ධිමත්ව හරි වැරද්ද හොඳ නරක තීරණය කරගන්න. ඉතින් ඒ බඳු ජන කොට්ටාශයක් ඉන්න තැනක අනුගාමික පිරිසක් හදන්න උත්සාහ කරන කෙනෙකුට එහෙම නැත්නම් ඒ ජන කොට්ටාශය තමන්ගේ සිතැඟි පරිදි පාලනය කරන්න තමන්ගේ මතවාදය ගන්වන්නට උත්සාහ කරන කණ්ඩායමකට අර වගේ තැනක එච්චර සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම මේ පාලනය කරන්න, තමන්ගේ මතය ගන්නවන්න, තමන්ට අනුගාමික පිරිසක් හදන්න කැමැත්තක් තියෙන, ඒ වගේ උනන්දුවක් තියෙන කණ්ඩායම් හැමතිස්සෙම උත්සාහ කරනෝ අර ස්වාධීනව ප්‍රඥාවෙන් කරුණු තීරණය කරගන්නා වූ ඒ මූලික ධර්මණ්‍යය යටපත් යටපත් කරන්නේ. එතකොට ඒ පිළිබඳව විවිධ සැක සංකා මතු කරන්න උත්සාහ කරනවා වාද විවාද ගොඩනගනවා ගොඩනගලා අර ලෝක සම්මත වූ ඒ කියන්නේ දැන් ඒ අය ලොකු අගයක් ආරෝපණය කරනවා මේ නීතිය කියලා කියන්නේ ලෝක සම්මතය කියන්නේ ඒක තමයි විශිෂ්ටම තැන. ඒක තමයි ඉහළම තැන. එතකොට මේ වැඩි ජන කොට්ටාශයක් විසින් නියෝජනය කරනවා නම් ඒක විශිෂ්ටයි වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොතනකවත් බහුජන මතය කියන එක නිවැරදි කියලා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන තැන හැම විටම නිවැරදි කියන්න බෑ. මොකද ඒ බහුජනයා ප්‍රඥාවෙන් හීනන ඒ අය ਵਿਚාරපූර්වක නැතිනම් එතකොට එහෙම පිරිසක් නම් වැඩිපුර ඉන්නේ. එතකොට ඒගොල්ලන්ගේ තීරණය බහුමතය වෙන්න පුළුවන්. බහුමතය කියන එක හැම විටම නිවැරදි තීරණය නෙවෙයි. ඉතින් මේ වර්තමාන සමාජ රටාවත් එක්කලා හැකිතාක් උත්සාහ කරනවා ඒ වැඩි ජනමතය තමයි නිවැරදි මතය, නීතිය තමයි නිවැරදි එක. යම් කිසි රටක එහෙම පනවා ගත්තාම ඒක තමයි වඩාම ශ්‍රේෂ්ඨ දේ. එතකොට දැන් මේකෙන් කෙනෙක් වරදවා වටහා නොගත යුතුයි අපි මේ කතා කරන්නේ නීතිය වැඩක් නැහැ කියන එක නෙමෙයි. රටක පැවැත්මට නීතියක් ඕන. හැබැයි දැන් මේ අපි කතා කරන්නේ ඊට වඩා එහා ගිය දෙයක් ගැන. ගුණාත්මක බවක් ගැන, සදාචාරයක් ගැන. එතකොට මනුස්ස ධර්ම ගැන. ඉතින් නීතිය කියන එක අපිට ප්‍රාමාණික සාධකයේ බවට පත් කරගන්න පුළුවන් වැරදි කරුවා ගැන තීරණ ගන්න. එහෙමයි. හැබැයි අපි මේ උත්සාහ කරන්නේ වරද නොවි අපි කොහොමද නිවැරදි පුද්ගලයින් හැටියට සදාචාර සම්පන්න පුද්ගලයින් හැටියට කටයුතු කරන්නේ කොහොමද? අන්න එතනටයි අපට දහම, ආගම, සංස්කෘතිය මේවා ගොඩනැගෙන්නේ. ඉතින් නමුත් අද ඒ ඒ පුද්ගලයා තුළ ස්වයං ශික්ෂණයක් ඇති කරන්න ප්‍රඥාව අවදි කරන්න දීර්ඝ කාලයක් භාවිත වූ ක්‍රම රටාවක් අද අර පොදු සමාජ සම්මුතියට හීන කරලා එතනට ඌනණය කරලා ඒකත් අර පොදු සමාජ සම්මුතිය තුල තියෙන නීතියට හිලව් කරලා ඒක තුලින් මෙය විනිශ්චය කරන්නට උත්සාහ කරනවා. මේ පටලවිල්ල අරවින්ද මහත්මයා එක කරුණක් සම්බන්ධව නෙමෙයි. හැම තැනම අපට පෙනෙනවා දේවල් දේවල් මැන බලන්නට ඒකට අදාළ නොවන නිර්ණායකයන් අරගෙන හැමතිස්සෙම උත්සාහ කරනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේ අර බුද්ධ පූජාව සම්බන්ධයෙන් උත් මතු කරා දැන්. ඔව්. හුඟක් මේ සමාජයේ කණ්ඩායමක් කණ්ඩායම් මේ කරන දෙයක් තමයි මේ නීතිමය රාමුව තුළ බුද්ධ පූජාවේ වටිනාකම මනනී කරන්න ගණනය කරන්න උත්සාහ කරනවා. දැන් මේක අපේ ස්වාමීන් වහන්සේ මේ මලෝ මූලික දහමක්නේ. එතකොට මනසට කොහොමද අපි ප්‍රමාණයක් දෙන්නේ? අන්න හරි. ඔව්. එතකොට දැන් ඒ මොකද වෙලා තියෙන්නේ මේ දේවල් අපි පරීක්ෂා කරන්න ඕන විනිශ්චය කරන්න ඕන හැබැයි ඒව විනිශ්චය කරද්දී ඊට අදාළ මිම්ම මොකද්ද කියලා අපි හඳුනගන්න. දැන් අපි හිතමු දැන් සමහර විකට වැඩසටහන් වල එහෙම තියෙන්නේ මට වතුර ලීටරයක් හෝ බෝතලයක් කියලා නෙමෙයි ඉල්ලන්නේ. ඒක වතුර මීටරයක් දෙන්න. එහෙමයි. ඉතින් එතකොට මේ මීටරය කියන එක මිම්මක් තමයි. හැබැයි ඒක වතුර මනින මිම්ම නෙමෙයි. <laughs> ඒතර වතුර මනින්න වෙන මිම්මක් තියෙනවා. ඒ මිම්මෙන් ඕන ඒක කතා කරන්න. ඉතින් අන්න ඒ වගේ අපි ධර්මය ගැන කතා කරනකොට ධර්මයට අදාළ නිර්ණායක මොනවද කියලා හරියට හඳුනා ගන්න. ධර්මයට අදාළ නිර්ණායක තමයි පටිච්ච සමුප්පාදයේ ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. එහෙම. ඕවා තමයි ධම හඳුනා ගන්න තියෙන මූලික නිර්ණායක. එතකොට යම් කිසි කෙනෙක් ධර්මයේ දැන් මේ පොත ධර්ම විනිශ්චය කියලා නායක හඳුරෝ නම් කරලා තියෙන්නේ එතකොට ඒ ධර්ම කරුණු විනිශ්චය කරද්දී මූලික ධර්ම સિદ્ધාන්තයන්ට අනුව තමයි ඒව ගැන කතා කරන්න ඒකට දේශපාලන නිර්ණායක අරගෙන ධර්මයේ විනිශ්චය කරන්න බෑ. ඒකට ඓතිහාසික නිර්ණායක අරගෙන ධර්මයේ විනිශ්චය කරන්න බෑ. ඒකට සාහිත්‍යමය නිර්ණායක අරගෙන ධර්මයේ විනිශ්චය කරන්න බෑ. දැන් අරවින්ද මහත්තයා දැන් හොඳම උදාහරණයක් තමයි වර්තමානයේ දැන් ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනාද නැද්ද? Mm. ඉතින් ශ්‍රී ලාංකිකයින් හැටියට අපි දොහොත් මුදුන් දීලා පිළිගන්නට කැමතිනේ ලංකාවේ බුදුහාමුදුරු උපන්නා කියන එක අපිට තහවුරු කරගන්න පුළුවන් නම් ඒක ගැන මොනම වාදයක්වත් නැහැනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ලංකාවේ බුදුහාමුදුරුව ඉපදුනාද නැද්ද කියන එක ධර්ම කාරණයක් නෙවෙයි. ඒක ඓතිහාසික කාරණයක්. ඒක ඉතිහාසයට සම්බන්ධ කාරණයක්. එතකොට අපි දැන් ඉතිහාසය තීරණය කරනවා නම් ඒක මේ හේතුඵලය පටිච්ච සමුපාදයේ ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය මත තීරණය කරන්න බෑ. එතකොට අපි ඒ ඓතිහාසික එහෙම නැත්නම් ඉතිහාසය සනාථ කරනවා නම් ඒකට ඓතිහාසික මූලාශ්‍රයක්. එහෙමයි. ඓතිහාසික මූලාශ්‍රයන් ගොනු කරලා අපි උත්සාහ කරන්න ඕන බුදුරජාණන් වහන්සේ ඓතිහාසික පුද්ගලයෙක් හැටියට මේ ලක් දෙරණේ උන්වහන්සේ පහළ වුණා වැඩ හිටියා කියන එක තහවුරු කරගන්න. එතකොට ඒකට අදාළ නිර්ණායකේ පාවිච්චි කරන්නේ නැතුව ධර්මකාරණා ඒ තැන් දැක්කන් පස්සේ නිවන් දකින්න ඒ තැන් දැක්කන් පස්සේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එතකොට ඒවා Tamanට මේ මනසින් වැටහුණාය. Taman භාවනා කරනකොට ඒවා දැක්කය. එහෙම කාරණා ඒකට අදාළ නැහැ. ඊළඟට අපි හිතමු දැන් යම්කිසි කෙනෙක් ශාස්ත්‍රීය කාරණයක් තීරණය කරනවා. ගණිතයට සම්බන්ධ ජ්‍යොතිෂය සම්බන්ධව හෝ එහෙම නැත්නම් වාස්තු විද්‍යාව සම්බන්ධව හෝ ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව හෝ ඒ බඳු දෙයක් කතා කරනවා නම් ඒක මේ පටිච්චසමුපාදයේ ත්‍රිලක්ෂණය කියන කාරණා මත විතරක් තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒකට අදාළ ශාස්ත්‍රයක් තියෙනවා. ඒ ශාස්ත්‍රයේ නිර්ණායක තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඉතින් අන්නේ විදිහට යමක් ශාස්ත්‍රීය වෙන්නේ ඒ ශාස්ත්‍රයට අනුගත නිර්ණායකයන් තුලින් අපට ඒක විවරණය කරගන්න පුළුවන්. ධර්මය කියන්නේ ශාස්ත්‍රයක් නොවේ මේ විශ්වයේහි මූලික න්‍යාය. එතකොට ඒ නිසා විශ්ව ධර්මය පාදක කොටගත්තු මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි විවරණය කරගත යුත්තේ ඒ මූලික ධර්ම න්‍යායට අනුවයි. ඉතින් අන්න ඒ නිසයි අපි මුලින්ම සිහිපත් කළේ කොච්චර ධර්ම කාරණා වශයෙන් දැනගෙන හිටියා වුණත් සූත්‍ර දේශනාවල තියෙන කාරණා, අභිධර්ම කාරණා, විනය කාරණා අපි කොච්චර ඉගෙනගෙන තිබුණා වුණත් මේවැ මූලික පදනම මොකක්ද? මොන පදනමක් මත ඉඳගෙනද අපි මේවා දිහා බැලිය යුත්තේ දැකිය යුත්තේ කියන ඒ මූලික දැක්ම ගිහි පැවිදි අපි හැමදෙනාම ඇති කරගන්නට ඕන. එහෙම ඇති කරගත්තොත් විතරයි අපිට දහම දහම තුලින් විවරණය කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වැරදි නිර්ණායකමයි හැම විටම ගන්නෙ. දැන් එතකොට අපි නැවත යමු අපේ මූලික ප්‍රශ්නයට. ඇත්තටම අපි දැන් මේ ගොඩාක් වටපිට කතා කරන්නේ ඒකට පසුබිම හදාගන්නට. එතකොට ප්‍රශ්නය තමයි බුදු පිළිම හදලා වඳින්න පුදන්න කියලා බුදුරජාණන් වහන්සේ නියම කළාද? එතකොට මහානායක හඳුරෝ සිහිපත් කරනවා ඒකට කෙටියෙන්ම දෙන්න තියෙන පිළිතුර තමයි එහෙම එකක් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. එතකොට එහෙමනම් ඇයිද බුදු පිළිම හදාගෙන වැඳුම් පිදුම් කරන්නේ? මේක අරවින්ද මහත්මයා ඊ타ත්ම සූක්ෂම මනෝවිද්‍යාත්මක පසුබිමක් මෙහි පවතින. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමස්ත සත්පුරුෂ භූමිය තීරණය වෙන්නේ ಗುಣගරුක භාවයට. එහෙම. ඒ කියන්නේ කතඤ්ඤෝ කත වේදීතාව. කතඤ්ඤෝ කියලා කියන්නේ කළගුණ දන්නා බව. ඊළඟට කත වේදී කියලා කියන්නේ කළගුණ ප්‍රකට කරන බව. එතකොට ගුණය අගය කරන ගුණයට ගරු කරන ඒ තමන්ට කළ ගුණය සිහිපත් කරන පුද්ගලයාට පමණයි තමන්ගේ චිත්තසංතානයේ සත්පුරුෂකම් manussකම් අවදි කරන්න පුළුවන්. එතකොට ගුණය අගය කරන්නේ නැත්නම් කළ ගුණය මතක නැත්නම් ඒවා නොසලකා හරිනවා නම් ඒ පුද්ගලයා තුල අසත්පුරුෂ ධර්ම වැඩෙන්නේ. ඒ කියන්නේ ಗುಣ පිරිහී යනවා. ಗುಣ ගරුක භාවයෙන් ಗುಣ වැඩෙනවා. ಗುಣ මකු භාවයෙන් ಗುಣ ගිලිහියා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අරවින්ද මහත්මයා දැන් ඇත්තටම මේ සමාජයේ අපිට මතු පිටින් පෙනෙනවට වඩා වෙනස් විදිහකට තමයි අපේ මනසේ දේවල් සිද්ධ වෙන්නේ. දැන් අම්මා තාත්තට සලකනවා කියන එක අපට පේන්නේ මේ අම්මා තාත්තගේ වටිනාකමක් අම්මා තාත්තට වටිනාකමක් ලැබීමක් වගේනේ බැලු බැලමට පේන්නේ. ඇත්තටම යම්කිසි දරුවෙක් අම්මා තාත්තට සලකනවා කියන්නේ අම්මා තාත්තට වටිනාකමක් ලැබීම නෙමෙයි ඒ දරුවාගේ ගුණයට වටිනාකමක්. එහෙම අපි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ යම් දරුවෙක් අම්මා තාත්තට සලකනවා නම් අපි දන්නේ නැහැ අම්මා තාත්තා ඇත්තටම සත්පුරුෂයෝද කියලා. හැබැයි ඒ දරුවාට අම්මා තාත්තා තුළ සත්පුරුෂකමක් ඇතත් නැතත් මේ මගේ මව මේ මගේ පියා කියලා ගරු කරන්නට සිතුවිල්ලක් පහළ වෙනවා ඒකෙන් ප්‍රකට වෙන්නේ අර දරුවා තුළ සත්පුරුෂ ධර්මය පිහිටලා තියෙන. ඉතින් ඒ නිසා අපි සමාජයේ කවර හෝ දුර්වලකමක් ගැන කල්පනා කරලා අපේ අම්මා ළඟ මේ අඩුපාඩුව තියෙනවා තාත්තා ළඟ මේ අඩුපාඩුව තියෙනවා ඒගොල්ලෝ මේ වඳින්න පුදන්න පුළුවන් පිරිසද එහෙම කියලා මොනම පදනමක් මත හෝ මව්පියන්ගේ ගුණය නොසලකා හරිනවා නම් යම්කිසි දරුවේ ඒකෙන් මව්පියෝ නෙමෙයි පරිහානියටපත් වෙන්නේ ඒ දරුවයි පරිහානියට එහෙමයි. යම් කිසි දරුවෙක් අම්මා තාත්තගේ කොච්චර දුර්වලකම් තිබුණා වුණත් මේ මගේ මවයි මේ මගේ පියයි කියලා ජීවත්ව ඉඳද්දි වගේම මිය ගියාට පස්සෙත් ඒ අයගේ ගුණය සිහි කරලා අගය කරනවා නම් ඒ තුල ඒ දරුවාගේ චිත්තසංතානයේ ಗುಣ වැඩෙන්නට පදනමක් එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ විදිහේ කාරණාවක් ඔබ වහන්සේගෙන් විවරණයක් ගන්න කැමැති. දැන් අපේ ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේම දේශනා කරලා තියෙනවා මගේ පිළිම හදලා මට වන්දනා කරන්න උවමනාවක් නැහැ කියලා. එතකොට දැන් මේ සමාජයේ ඔව් ඇත්තටම ඒක ඒක එහෙම කියනවට වඩා නිවැරදි වෙන්නේ මෙහෙමයි. එහෙමයි. පිළිම හදලා වන්දනා කරන්න අවශ්‍ය නැහැ කියලා කොතරකවත් දේශනා කරලා නැහැ. එහෙමයි. පිළිම හදලා වන්දනා කරන්න කියලා කොතනකවත් දේශනා කරලත් නැහැ. එහෙමයි. එහෙමයි. එතකොට එතකොට මොකද්ද බුද්ධ දේශනාව? අන්න එහෙමයි. එතකොට දැන් ඒ සඳහා හොඳම විවරණයක් අරවින්ද මහත්මයා තියනවා මේ මහා පරිනිබ්බාන සූත්‍රය. දැන් ඇත්තටම මේ පරිනිබ්බාන සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණා අගතිගාමීව අරගෙන තමයි සමාජයේ ওই ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ අර සල්ගස් දෙක අතර ආසනේ පනවලා උන්වහන්සේ වැඩ සිටි අවස්ථාවේ අර සල්ගස් වල මල් මලින් බර වෙලා තථාගතයන් වහන්සේගේ ශරීරයට අර මල් ඇද වැටෙනවා හැලෙනවා එතකොට දෙවියන් දිව්‍යමය පුෂ්පයන්ගෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා ඒ දිව්‍යමය පුෂ්පත් බුදුරජාණන් වහන්සේගේ දේහ ශරීරය මත පතිත වෙනවා එතකොට දිව්‍යමය සුගන්ධයන් දිව්‍යමය තූර්යනාදයන් දිව්‍යමය නෘත්‍ය ගීත මේ නොඑක් දේවල් වලින් දසදහසක් සක්වල දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා මේ තථාගතයන් වහන්සේ දකින්න ලැබෙන අන්තිම අවස්ථාවයි කියන කාරණය සිහි මේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියන්නේ ආනන්ද මේ දෙව් බඹුන් සියලු දෙනා එකතු වෙලා මහා පූජාවක් කරනවා තථාගතයන් වහන්සේට. ආනන්ද මෙය නොවේ තථාගතයන් වහන්සේට නියම පූජාව. යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් හෝ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනවා ඒක තමයි පරමාය පූජාය පටිපත්ති පූජාය. ඒ ප්‍රතිපත්ති පූජාව තමයි උසස්ම පූජාව. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ. එතකොට අපිට ආමිසයේ වැඩක්ම නැද්ද? ඔව්. දැන් එතනට තමයි ඊළඟට එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඔය කාරණය දේශනා කරලා ඔය කාරණය දැන් අපි දීඝනිකායේ දෙවනි පොතේ මහා පරිනිබ්බාන සූත්‍රය කියන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ගත්තොත් 214 වෙනි පිටුවේ තමයි ওই විස්තර ටික තියෙන්නේ. එහෙමයි. නකෝ ආනන්ද එත්තාවත තථාගතෝ සක්කතෝ වා හෝති ගරුකතෝ වා හෝති ගරුකතෝ වා මානිතෝ වා පූජිතෝ වා අපචිතෝ වා ඒ විදිහට පැහැදිලි කරා. දැන් ඒ විදිහට පැහැදිලි කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනදිම තව සුළු මොහොතකින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට නැවත දේශනා කරනවා ආනන්ද මේ හතර දෙනෙක් ඉන්නවා චෛත්‍ය හදලා වැඳුම් පිදුම් කරන්නට සුදුසු අය කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට අපි සූත්‍රයේ හැටියට ගත්තොත් 214 වෙනි පිටුවේ තමයි අර සිද්ධිය කියන්නේ මේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨයි කියලා. ඊට පස්සේ 222 වෙනි පිටුව වෙනකොට ඒ කියන්නේ එතනම ඊළඟට ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ ආනන්ද තූපාරහ කතමේ චත්තාරෝ තතහගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරහෝ පච්චේක සම්බුද්ධෝ තූපාරහෝ තථාගතස්ස ශාවකෝ තූපාරහෝ රාජා චක්කවත්ති තූපාරහෝ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අර විදිහට ප්‍රතිපත්තියයි වඩා ශ්‍රේෂ්ඨ කියලා දේශනා කරලා ඒ පිරිනිවන් මංචකයේ ඉඳගෙන දේශනා කරන ආනන්ද හතර දෙනෙක් ඉන්නවා ස්තූප හදලා වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. එතකොට කවුද මේ හතර දෙනා? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවක රහතන් වහන්සේ ඊළඟට සක්විති රජු සක්විති රජු කියලා කියන්නේ සෝවාන් වෙලාවක් නැහැ ප්‍රතඥය. ප්‍රතඥය. එතකොට ප්‍රතඥයෙන් අතරත් සක්විති රජු මිය ගියාට පස්සේ ආදාහනය කරලා ස්තූප හදලා වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. ඊළඟට බුදුහාමුදුරුව නැවත විමසනවා කිංචානන්ද අත්වසම් පටිච්ච තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරෝ ආනන්ද කවර කරුණක් නිසාද තථාගතයන් වහන්සේ ස්තූප හදලා වැඳුම් පිදුම් කරන්න සුදුසු වෙන්නේ ආනන්ද මේ ඒ භගවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ස්තූපයයි බොහෝ දෙනා සිත් පහදවා සිත පහදා මරණින් මතු සුගතියට පැමිණෙනවා. එතකොට දැන් අර ප්‍රතිපත්තියයි වඩා ශ්‍රේෂ්ඨ කියන බුදුහාමුදුරුවෝම දේශනා කරන ස්තූප හදලා තියන්නට අවශ්‍යයි සිව්මන් හන්දිවල තුම්මං හන්දිවල මොකටද මේ බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යය කියලා සිත පහදවාගෙන බොහෝ දෙවි මිනිසුන් සුගතිගාමී වෙනවා. ඒ නිසා ස්තූප හදන්න සුදුසුයි. එතකොට දැන් ස්තූපය කියලා කියන්නේ දැන් අපි හිතමු බුද්ධ ප්‍රතිමාව නම් නිකන් බුදුහාමුදුරන්ගේ හැඩේවත් තියෙනවනේ අඩුතරමින්. එතකොට නිකන් අර බුද්ධ සංඥාවතන මේ කියන්නේ එහෙම එකකුත් නෙවෙයි. ගඩොලින් හරි එහෙම නැත්නම් ගලින් හරි කවර හෝ තියෙන දෙයකින් ස්තූපය කියලා කියන්නේ දැන් ඔය අපි අද කියන දාගැබ චෛත්‍ය කියලා හදන්නේ ස්තූපය. එතකොට දැන් ඔය මිසරේ වගේ ගත්තන් පස්සේ පිරමිඩ කියලා තියෙන්නේ. එතකොට ඒ ඒ හැඩයටත් ඕනනම් ස්තූප හදන්න පුළුවන්. ඒ නිසානේ දැන් ලංකාවේ විවිධ ක්‍රමවලට මේ පද්මාකාර, ඝණ්ඨාකාර, ඝටාකාර, ධාන්‍යාකාර, ආමලාකාර, බුබ්බුලාකාර ওই විවිධ ක්‍රමවලට චෛත්‍ය තියෙන්නේ. එතකොට මේ කවර හැඩයකට හෝ ගොඩනගපු යම්කිසි ගොඩනැගිල්ලක් අර උතුමන් වහන්සේගේ ගුණය අගය කරන්නට. ඉතින් ඒ බඳු ගොඩනැගිලි හදලා එතකොට ඡායා මාත්‍රයක්වත් එතන ඇත්තේ නැහැ. එහෙම වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. එතකොට දැන් අද කාලේ චෛත්‍ය ඉදිරිපිට අපි වන්දනාවක් කරනකොට පූජාවක් කරනකොට මේ gadol ගොඩකට මොකටද වඳින්නේ? එතකොට gadol ගොඩකට මොකටද මේ පූජා කරන්නේ? ඉතින් මේ උමතුවක්ද කියලා අර निराගමික කණ්ඩායම් ඒවට පහර ගහන්නට උත්සාහයක් ගන්නවා. අවසර අපේ සාමනස හොඳ ප්‍රශ්නයක් ඕක සහ උත්තරයක්. ඔය निराගමික කණ්ඩායම් අහනවානේ මේ gadol ගොඩවල් ඉස්සරහා මේ වගේ පූජාවල් කරන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඔව් කියලා තියෙනවා. කියලා තියෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ එතකොට උන්වහන්සේගේ මුවින්ම දේශනා කරන මේ විදිහට ස්තූප හදලා වන්දනා කිරීම පිළිබඳ. එතකොට බුද්ධ ප්‍රතිමා හදන්නට කියලා කොතනකවත් දේශනා කරලා නැති වෙන්නට පුළුවන්. ඒ වගේම බුද්ධ ප්‍රතිමා හදන්න එපා කියලා කොතනකවත් දේශනා කරලත් නැහැ. හැබැයි චෛත්‍ය ඉදිකිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ඒ පිරිනවන් මංචකයේදී ආනන්ද හඳුරන්ට දේශනා කරනවා. දැන් එතකොට අරවින්ද මහත්තයා මේකෙදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණේ තමයි දැන් අපි සංසන්දනාත්මකව යමක් ගැන කතා කරනකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. මොන්ටිසෝරි අධ්‍යාපනයට වඩා විශ්වවිද්‍යාල අධ්‍යාපනය වඩා උසස්. එහෙමයි. එතකොට ඒක බොරුවක් නෙමෙයි. හැබැයි එහෙම කියලා යම්කිසි කෙනෙක් ඔය ප්‍රකාශනයේ පාදක කොටගෙන කියනවා නම් සුදස්සි හාමුදුරුවෝ කියනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තමයි වටින්නේ මොන්ටිසෝරි අධ්‍යාපනයේ වැඩක් නැහැ කියලා. දැන් එහෙම එකක්ද මම ඔය ප්‍රකාශනයෙන් කරන්නේ? නෑ එහෙම එකක් නෙමෙයි. එතකොට ඒකෙදි සංසන්දනාත්මකව බැලුවෙන් පස්සේ මොන්ටිසෝරි අධ්‍යාපනයට වඩා විශ්වවිද්‍යාල අධ්‍යාපනය උසස් කියලා කියන්නේ මොන්ටිසෝරි අධ්‍යාපනය අතුගාලා දාන්න ඕන කියන එක නෙවෙයි. ඒක වැඩක් නැහැ කියන එක එතනින් තමයි ආරම්භ කරන්නේ. එහෙමයි අපි සර් මේ අයන්න ලියන්නේ නැතුව මොනවත් මොනම මහාචාර්යවරයෙක්වත් බිහි වෙන්නේ නැහැ මේ ලෝකේ. එතකොට ඉතින් සිංහල භාෂාව ඉගෙන ගන්නවා නම් ඒකේ මූල අක්ෂරය ගැන ඒ මූලික හෝඩිය ගැන වැටහීමක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් ඔය පූජාවන් වැඩක් නැහැ, ආමිස පූජාව තේරුමක් නැහැ, අර්ථ ශුන්‍යයි. ඒවා බුදුහාමුදුරුවෝ අනුමත කරලා නැහැ කියන අය මේ 214 වෙනි පිටුවේ තියෙන ටික මතු කරලා කියනවා. හැබැයි එතනම 222 වෙනි පිටුවේ තියෙන මේ කාරණේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. ඇයිද? ඒකට තමන්ගේ මතය සනාත කරගන්නට ඒ ටික උදව් නොවන නිසා ඒක වහලා දාන්නේ. ඉතින් අන්න ඒ වගේ බොහෝ දෙනා මේ සූත්‍ර දේශනාවල තියෙන කාරණා ගත්තා වුණත් ඒව අරගෙන කතා කරන්න උත්සාහ කරන්නේ තමන්ගේ මතය සනාත කරලා අනුගාමික පිරිසක් හදන්නට විනා මිනිසුන් තුල සැබෑ සබුද්ධික බව අවදි කරන්න කියන බවක් ගොඩක් වෙලාවට පේන්නේ නැහැ. ඒ නිසා හරියට යම් කෙනෙක් ස්වාධීනව මේ විශ්ව ධර්ම න්‍යාය තේරුම් අරගෙන ඒ මත පුද්ගල චරිත ගොඩනගනවා නම් ඒබඳු පිරිසකට ආමිස පූජාව ඊටාම හොඳ මඟ පෙන්වීමක් කරනවා ප්‍රතිපත්තියට අවතීර්ණ ඉතින් අරවින්ද මහත්මයා දැන් යම්කිසි දහමක් සමාජගත කරලා දිගු කලක් පවත්වාගෙන යනකොට අපිට ඒ ඒ හරපද්ධතීන් අරගෙන යන්නට යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්නට. අන්නේ වැඩපිළිවෙල තමයි සංස්කෘතිය කියලා හඳුන්වන්නේ. බෞද්ධ සංස්කෘතිය කියලා දැන් මිහිඳු මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේ ලංකාවට දහම අරගෙන ඇවිල්ලා මේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණේ පටිච්චසම්පාදේ මේවා විතරයි ධහම අනිත් ඒවා වැඩක් නැහැ කියලා පවත්වන්න ගියා නම් මේ වසර 2500ක් මේ ධහම පවතින්නේ නැහැ. උන්වහන්සේම තමයි මූලික වෙලා බෝධින් වහන්සේගේ ශාඛාවක් ගෙනල්ලා රෝපණය කරලා එතකොට තූපාරාම චෛත්‍ය ඉදි කරලා රුවන්වැලිසෑය ඉදි කරන්නට මඟ පෙන්නලා අවශ්‍ය උපදෙස් දීලා මේ විදිහට සම්පූර්ණ සංස්කෘතියක් නිර්මාණය කරනවා. එතකොට ඒ මේ නිකන් මෝඩකමට කරපු වැඩක් නෙමෙයි මහරහතන් වහන්සේ නමක් ඒකලේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ විසින් ස්තූප හදලා වැඳුම් පිදුම් කරන්නට කියලා දෙසූ දේශනාවත් අර මහරහතන් වහන්සේලා විසින් චෛත්‍ය ඉදි කරලා මේක ඉදිරියට මේ හරපද්ධතින් පවත්වාගෙන යන්නට ආරම්භ කරපු වැඩපිළිවෙලක් අද ඇතැම් අයට ඒවා නිකන් හිස් ගඩොල් ගඩොල් හැටියට පෙනෙනවා. ඒවට නීතිය මූලික කරගෙන තර්කය මූලික කරගෙන වාද විවාද කරන. ඉතින් ඒවැ සමස්ත පදනම අර ප්‍රඥාවෙන් හීන බව සහ ඊළඟට තමන්ගේ මතය සනාත කරලා අර සමාජයේ තියෙන ස්ථාවර බිඳලා ස්ථාවරයේ බිඳින්නට. ඒ කියන්නේ ගුණාත්මක පදනම විනාශ කරන්න. විනාශ කරලා දහම ස්ථාවර කරන්න, සසුන ස්ථාවර කරන්න මතු කරන විවිධ තර්ක විතර්ක විනා ඒවැ ප්‍රඥා මූලික පදනමක් අපිට කොහෙත්ම හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. දහම මොනතරම් සුන්දරද? අර දහම උපමා කරනවානේ සඳුන් කොටයකට හාරන්න හාරන්න තමයි සුවඳ වැඩි වෙන්නේ කියලා. ඒ වගේ අපේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡා කරන්න කරන්න තමයි ඒකේ තියෙන වටිනාකම අපිට ඉදිරියට එළියට එන්නේ. නමුත් ඉතින් කාල වේලාව අවහිර වීම නිසා අදට අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා. නමුත් පොරොන්දු වෙනවා නැවතත් අපි මේ වගේ වැඩසටහනකින් ඔබගේ ආලින්දයට ඉක්මනින් පැමිණෙන්නට. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. අපි ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා මේ ශාසනික කර්තව්‍ය තවදුරටත් සාර්ථකව කරගෙන යන්නට මේ කුසල කර්මයන් ඔබට ඔබ වහන්සේට හේතු වේවා කියලා. ඒ වගේම සියස මාධ්‍ය කණ්ඩායමේ අපේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ බලාගෙන සිටින අපත් සමග එකතු වෙන ඔබ සැමටත් අපි මේ අනුමෝදනාව සිද්ධ කරනවා මේ දහන් මගේ තව තවත් ශක්තිමත්ම ගමන් කරන්නට ඔබට අපට වාසනාව ලැබේවා කියලා. ඉතින් අදට අපි ඔබගේ නිවසින් සමු අරගෙන යනවා ලබන සතියේ තවත් අලුත් වැඩසටහනකින් ඔබගේ ආලින්දයට පැමිණීමේ බලාපොරොත්තුවෙන්. එතෙක් ඔබට සම්මා සම්බුදු සරණයි.